දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද පොහොල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේයි. සමන්තා චක්කවාලේසු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 වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මපරියායක් ජයමගනානිකාවේ සූත්‍ර ධර්ම විවරණ තුලින් ශ්‍රවණය කරන්න සූදානම් වෙන අවස්ථාව. ජීවිතයේ බොහෝ වැඩ රාජකාරී යුතුයකම් ඒ වගේම යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට ගොදුරක් වෙලා ඉන්න වෙලාවකට හිර වෙලා ඉන්න අපේ බොහෝමයක් පින්නතුන්ට තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනයක් ඇහෙනවා කියන්නේ ඉන්දෝර කාලයකට වැටෙන මහ වැස්සක් වගේ. ඉන්දෝර කාලයක මහ පොළව දැවිලා පිච්චිලා උපුරු ගහලා තියෙන්නේ. ඒ වගේ මහ පොළවකට වැස්සක් වැටුනොත් අකල් වැස්සක් ඒක මහ පොළවට කොහොම වේද කියලා අපි කියන්න ඕන නැහැ. ඒ වගේ දැවෙන, තැවෙන පීඩාවටපත් වෙන වෙලාවකට පුපුරු ගහන චිත්තසංතානයකට මහා කාරුණික සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරන දේශනා කළ ධර්ම පරියායක් අහන්න ලැබෙනවා කියන්නේ ඒ හිත කොච්චර සංසිඳනවද කියලා ඒ බණ ආන අය තමයි දැනෙන්නේ තේරෙන්නේ ඒ නිසා තමයි පින්නත්ටි අපි නිරන්තරයෙන්ම පින්නතුන්න යොමු කරන්නේ ධර්ම ශ්‍රවණයට පින්නතුන්ගේ ලොකු වගකීමක් ලොකු යුතුයකමක් තියෙනවා ධර්ම ශ්‍රවණයට තමන්ගේ අය බාහිරය යොමු කරවන්න ඕන. සමහර කාල තියෙනවා සමහර දරුවන්ගේ ප්‍රශ්නයකදී හරි ස්වාමියා භාර්යාවකගේ ප්‍රශ්නයකදී හරි රැකියාව කරන තැන ප්‍රශ්නයක් හරි Tamanට ශාරීරික වැතිවෙච්ච යම්කිසි ආබාධමය තත්ත්වයක් නිසා හරි නොසන්සුන් වෙච්ච මානසිකත්වයන් තියෙන කාලයක්. එවැනි නොසන්සුන් වෙච්ච මානසිකත්වයන් තියෙන තත්ත්වයක් තුළ අපි ගන්න තීරණ ගොඩක් වර්ධින්න පුළුවන්. ඒකනේ කියන්නේ කේන්ති ගිය වෙලාවට තීරණ ගන්න එපා කියලා. මොකද කේන්ති ගිය වෙලාවට ගන්න තීරණ බොහොමයක් පසුකාලීනව පශ්චත්තාපයට හේතු වෙනවා. ඉතින් අන්න ඒ විදිහට යම් කිසි දෙයක් යම් කිසි කෙනෙක් නිසා තමන්ගේ හිතේ ශෝකයක් හරි ආවේගයක් හරි ඇති වෙලා නොසන්සුන්ව ඉන්න මානසිකත්වයන් ඉක්මනින්ම සංසුන් කරගන්න ඕන නම් හොඳ බණක් අහන්න ඕන. අපේ සමාජයට වෙලා දෙන ලොකු අවාසනාවක් තමයි හොඳට බන අහා ඉන්න අයත් ජීවිතේ සමහර ලොකු ගැටලු වලදී සාමාන්‍ය ගැටලු එහෙම ඇති වෙද්දී බන අහන එක නතර කරන්නේ බනත් අහගෙනම ඉස්සරහට යනවා. නමුත් ජීවිතේ අපිට තමාන්ට ටිකක් දරා ගන්න අමාරු විදර්ශනාවකින් ගැඹුරු විදර්ශනාවකින් මිසක් වෙනත් සාමාන්‍ය දෙයකින් දුරු කරගන්න බැරි ලොකු මානසික අවපාතයකට වැටෙනවා කියන්නකෝ. ඊට පස්සේ මොකද වෙන්නේ? බන අහන එකටවත් අදහසක් එන්නේ අර ලොකු ගැඹුරු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නකොට අර අතීතේ බන අහපු අය වුණා එවැනි ගැඹුරු ප්‍රශ්නයකට ආවට පස්සේ මට මේ කිසි දෙයක් එපා කියන මානසික මට්ටමට එනවා. ඒ කෙනෙක් වෙනස් වීම නිසා කෙනෙක්ගේ ආදරයක් වෙනස් වීම හරි කෙනෙක් Tamanට ඕන විදිහට පාලනය කරගන්න බැරි කමක් කෙනෙක් මිය යෑම කෙනෙක් දාල යෑම Tamanගේ රැකියාව තුළ ඇති වෙන මොකක් හරි එහෙම ගැටලුකාරී ලොකු ගැටලුකාරී තත්ත්වයක් හරි වෙන්න පුළුවන් එහෙම තත්ත්වයකට ආවට පස්සේ මට මේ ලෝකෙම එපා කියලා ඔහේ ඉන්නවා නිකන් නෙවෙයි වෙච්ච දේ ගැනම කල්පනා කරනවා කල්පනාව කල්පනා කරනවා ඒ වෙච්ච දේ ගැනම අයෝනිසෝ මනසිකාරයෙන් අධර්ම මනසිකාරයෙන් ඒ ඇතිවෙච්ච පීඩාව දුරු වෙන්නට හේතු නොවන මානසිකාරයෙන් දවස ගෙවන්න ගෙවන්න ගෙවන්න ගෙවන්න මොකද වෙන්නේ? ඔන්න කියනවා ආතති කියලා. විෂාද කියනවා. අනවශ්‍ය දේවල් කල්පනා කිරීම. ඉතින් අපි මේ බණ අහන අපේ පිනතුන්ගිනුත් අහන්නේ එවැනි තත්ත්වයන් තමයි පත් වෙලා තියනවද කියලා. මේ කාලෙ නැති වෙන්න පුළුවන් සමහර විට සමහර අය අපිට බුදුරජාණන් වහන්සේ වැඩිපුරම ලං වෙන්න ඕන ගැටලු වැඩි කාලවල ධර්මය අපිට ගොඩාක් ලං වෙන්න ඕන ගැටලු වැඩි කාලවල කල්යාණ මිත්‍ර මහා සංඝරත්නය අපිට වැඩිපුරම සමීප වෙන්න ඕන ගැටලු වැඩි කාලවල ලෝකෙ එපා වුණා කියලා මේ හැම දෙයක්ම ප්‍රතිපත්ති පැත්තකට දාලා කල්පනා කර කර ඉන්න එක නෙමෙයි ඒ කාලේ කරන්න ඕනේ. ඒ නිසයි අපි සඳහන් කළේ. එවැනි තත්ත්වයකට පත් වෙච්ච කෙනෙක් හරින්න ඕන පින්නත් අපේ වගකීම, අපේ යුතුයකම, අපේ ගුණේ තමයි එයා යොමු කරවන්න ඕන බලෙන් හරි බණක් අහවන්න. ළඟට ගිහිල්ලා ගුවන්විදුලි යන්ත්‍රයේ ක්‍රියාත්මක කරලා හරි දෙන්න ඕන රූපවාහිනී යන්ත්‍රය හරි. ඔහේ ඉන්නවනම් ඒක අපිට මේ සංසාරයෙන් ගැලවෙන ලොකු ගුණයක් වෙනවා කුසලයක් වෙනවා. ඉතින් අද දවසේ අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි වැඩිපුර කතා නොකරන කාරණාවක් පිළිබඳව. සමහර පින්නතුන් නම් ඒව ගැන හොයලා බලනවා. නමුත් සමහර පින්නතුන් ගැන වැඩි අවධානයක් නැහැ. මේ මජ්ක්‍ධිම නිකායේ අපි එක සූත්‍රයක්වත් මගහරින්න නැතුව දේශනා කරගෙන යනවනේ. දැන් මේ 121 වෙනි සූත්‍රය. ශුන්්‍යතාවය. ඔක අපි විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. දැන් කෙනෙක්ගෙන් අහුවොත් එහෙම ශුන්්‍යතාවය කියන්නේ මොකද්ද? හොඳට ධර්මයේ හදාරපු කෙනෙක් නම් ඍජු පිළිතුරක් දෙන්න පුළුවන්. නමුත් සමහර අය එක එක අදහස් දෙන්න පුළුවන්. සමහර අය කල්පනා කරන්න පුළුවන්. කියන්නේ ශුන්්‍යතාවයේ තියෙන ප්‍රභේද. ශුන්්‍යතාවයේ තියෙනවා උසස්ම ශුන්්‍යතාව. මේ සූත්‍රය තුල තියෙන්නේ කෙනෙක්ගේ උසස්ම ශුන්්‍යතාවයකට යන විදිය. අනුත්තර ශුන්්‍යතාවයක්. පරමාර්ථ ශුන්්‍යතාවයකට යන විදිය. හැබැයි සාමාන්‍ය තැනක ඉඳලා. පරිසම්පදා මංගප්ප කරන ආදී ග්‍රන්ථවල සහ සූත්‍ර දේශනාවල සංයුත්ත නිකායෙමත් තියෙනවා ශුන්්‍යතාව සම්බන්ධ යම් යම් දේශනා. ශුන්්‍යතාවය විවිධ විදිහට විග්‍රහ කරලා තියෙනවා. අපි ඒක ගැන දැනගන්න ඕනේ. එක ශුන්්‍යතාවයක් තමයි දැන් අපි අහලා තියෙනනේ පිළිඳ මේ ලෝකය ශුන්‍යයි කියලා. ශුන්‍යෝ ලෝකෝ කියලා වචනයක් අපි අහලා තියෙනවානේ. මොකද්ද ලෝකය ශුන්‍යයි කියලා කියන්නේ? ලෝකේ හිස් කියලාද? ඉතින් ලෝකයේ තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. ශුන්‍ය ලෝක සූත්‍රයේ තියෙන මේක. ශුන්‍ය ලෝක සූත්‍රයේ තියෙන්නේ සංයුත්නිකායේ. හතරවෙනි පොත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇස. ඇස කියන එක ශුන්‍යයි. මේ හරි ලස්සන කාරණාවක් වෙන්නත් මේක. ඊළඟට ඇහැට පෙනෙන රූපය ශුන්‍යයි. ඊළඟට ඇහැ රූපය හේතුල උපදින විඥානයක් තියෙනවා නම් දැනගැනීමක් තියෙනවා නම් ඒ විඥානය එහෙම නැත්නම් දැනගැනීම කියන සිත ශුන්‍යයි. ඊළඟට යම්කිසි ඒ තුනේ සංයෝගයෙන් ස්පර්ශයක් වෙනවා නම් ඒ ස්පර්ශය කියන සිතුවිල්ලත් ශුන්‍යයි. ඊළඟට අපි හිතමු එක්ක දුක් වේදනාවක් හරි සැප වේදනාවක් හරි උපේක්ෂා වේදනාවක් හරි හටගත්ත කියලා ඒක ශුන්‍යයි හඳුනා ගැනීමක් ඉපදුනා නම් සංඥාවක් ඒක ශුන්‍යයි චේතනාවක් ඉපදුනා නම් ඒක ශුන්‍යයි එතකොට මේ ශුන්‍යයි කියන්නේ මොකද්ද මෙතනදී ශුන්‍යෝ ලෝකෝ කියද්දී ඇහැ ශුන්‍යයි කියන්නේ ඇහැ හිස් කියන අර්ථය නෙවෙයි සත්ත්ව පුද්ගල ආත්මත්වයෙන් තොරයි. ඇහැ සත්ත්ව පුද්ගල ආත්මත්වයෙන් තොර නිසා තමයි ඇහැ ශුන්‍යයි කියන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම ගමු. දැන් Tamanට Tamanගේ අම්මා පේනවනේ. දැන් Taman Tamanගේ අම්මට ගොඩක් ආදරෙන් ඉන්න කාලයක් කියලා අපි හිතමු පින්නත්. එතකොට Tamanගේ ඇස උපකාර වෙනවනේ අම්මගේ රූපේ දකින්න. එතකොට ඒ තමන්ට අම්මගේ රූපේ දකින්නට හේතු වෙන යම් කිසි උපකාර වෙන යම් චක්කු ප්‍රසාදයක් චක්කු ධාතුවක් තියෙනවා නම් ඒක සත්පුද්ගල ආත්මත්වයෙන් තොරයි. ආත්මත්වයෙන් තොර රූපයක් විතර තියෙන්නේ. ඊළඟට තමන්ට අරමුණු වෙන අම්මගේ රූපේ කියන්නේ ඒකත් ආත්මත්වයෙන් තොරයි. ආත්මත්වයෙන් හිස් ඒක. ඊළඟට අම්මා දකින හිත පහළ වෙනවානේ. චක්කු විඥානය. ඒ හිත ආත්මත්වයෙන් තොරයි. අනාත්මයි කියන්නේ. ඊළඟට ස්පර්ශයක් හැදෙනවානේ. ඒ ස්පර්ශය තුළ තමන් ඉන්නවද? දැන් ඔය ඇහැ තුළ තමන් හිටියද? නෑ. ඒ අම්මා කියලා අපි සම්මුති වශයෙන් කියන්නේ අම්මා කියන්නේ රූපය ඇතුලේ අම්මා කියලා ආත්මයක් තියනවද? නැහැ. ඒ තුල දහමක් එතන තියෙන්නේ. ඊළඟට තමන්ගේ ඇහැ උපකාර කරගෙන අම්ම දකින හිතක් පහළ වුණා. ඒ හිතේ ඒ චක්කු විඥානේ ආත්මයක් තියනවද? නැහැ. ස්පර්ශයක් හටගත්ත ඒක හැඟීමක් සිතුවිල්ලක් ඒකේ ආත්මයක් තියනවද? ඊළඟට අපි හිතමු අපි සඳහන් කළ අම්මට ආදරෙන් ඉන්න කාලයක් කියලානේ. හරි. සැප වේදනාවක්, ඒ කියන්නේ අම්ම දකිද්දි සන්තෝෂයක් ආවා. සතුට ඇති වුණා. ඒ සතුටේ සුඛ වේදනාවේ ආත්මයක් තියනවද? නැහැ. ඊළඟට අම්මා හඳුනාගත්තනේ අම්මා කියලා. ඒ හඳුනා ගැනීමේ සංඥාවේ ආත්මත්වයක් තියෙනවා, ආත්මයක් තියෙනවද? පුද්ගලෙක් ඉන්නවද ඒ සංඥා තුන? නැහැ. අම්මා ගැන ආදරයක්, ඒ කියන්නේ චේතනාවක්, සංකාරයක් ඉපදුනා කියන්නකෝ. ඒ ආදරය කියන සංඛාරයේ ඒ ඉපදුණු ආදරය කියන සිතවිල්ලත් එක්ක ඉපදුනේ චේතනාවේ ආත්මයක් කියනවාද? දැන් කෙනෙකුට හිතනවා කිම ආත්මයක් තියෙනවා කියලා. දැන් අපි මෙහෙම අහනවා. දැන් ආත්මයක් තියෙනවා කියන්නේ ඒක අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? අපිට ඕන විදිහට පවත්ව ගන්න පුළුවන් වෙන්න ඕනේ. කෙනෙක් ඉන්නවා නම් මේකට අයිතිකාරයෙක් ඉන්නවා නම් මෙයාට ඕන විදිහට මේක හසුරවන්න පුළුවන් වෙන්න එපයි. දැන් අම්මා දකින්නකොට ඇති වුණානේ ආදරයක්. ඒ ආදරය කියන්නේ කෙනෙක්ගේ නම්, Tamanගේ නම්. Tamanට පුළුවන් වෙන්න ඕන නේද පින්නත් ඒ ආදරේ හැමදාටම තියාගන්න. අම්මා ගැන තියෙන හැඟීම කොච්චර වෙනස් වෙනවද? වෙලාවකට ආදරය උපදිනවා. වෙලාවකට තරහ උපදිනවා. වෙලාවකට කලකිරෙනවා. වෙලාවකට එපාම වෙනවා. වෙලාවකට ඕනෙම නෑ කියලා හිතනවා. වෙලාවකට නැතුවම බෑ කියලා හිතනවා. වෙලාවකට පණ වගේ කියලා හිතනවා. වෙලාවකට ආපෝ එපා වෙනවා. බලන්නකො ඉපදෙච්ච දවසේ ඉඳලා මේ මොහොත වෙනකම්ම අම්ම ගැන කොච්චරනම් විවිධ හැඟීම් ඉපදෙලා තියෙනවද කියලා. එතකොට ඒව Taman හදාගත්ත ඒවාද හැදුනේවද? හේතුන්ට අනුකූලව ඒවා හැදුන. ඒ කියන්නේ අපට අයිති නැති වැඩපිළිවෙලක් යනවා මේ ඇහැ ඇසුරු කරගෙන. දැන් බලන්න මේ ඇහැ කියන එක Tamanගේ නම්. මේක ජරාටපත් වෙන එක නතර කරන්නකෝ. 40 ඇඳරි එන එක නතර කරන්නකෝ. සුද්ධ වෙන එක නතර කරන්නකෝ. එතකොට යම් කෙනෙක් හොඳට මේ මානසිකාර කළ බැලුවොත් එයාට තේරෙනවා මේ ඇහැ කියන්නේ ආත්මත්වයෙන් තොරයි. බාහිර රූපේ ආත්මත්වයෙන් තොරයි. චක්කු විඥාන ආත්මත්වයෙන් තොරයි. චක්කු ස්පර්ශ වේදනා ඊළඟට චේතනා සංඥා මේ හැම දෙයක්ම මානසිකාර මේ හැම දෙයක්ම මොකද්ද වෙන්නේ? ආත්මත්වයෙන් තොර ධර්ම. අන්න ඒකට කියනවා ශුන්‍යෝ ලෝකෝ කියලා. කනත් එහෙමයි. ඊළඟට කනට ඇහෙන ශබ්දත් එහෙමයි. සෝත විඥානත් එහෙමයි. සෝත ස්පර්ශ ඊළඟට ඒක හේතුල උපදින වේදනා සංඥා චේතනා මනසිකාරත් එහෙමයි. ඊළඟට නාසය නාසයෙන් දරන ගන්ධ ඊළඟට ගන්ධ ගාන විඥාන ඊළඟට ඊට අනුකූල ස්පර්ශ වේදනා ආදිය. දිවත් එහෙමයි. දිව දිවට දැනෙන රස ඊළඟට ජීවහා විඥාන ඒ ස්පර්ශ ආදිය. ආත්මත්වයෙන් තොරයි. ඒ නිසා කියනවා ශුන්‍යෝ ලෝකෝ කියලා. හිත හිත කියලා කියන්නේ මෙතනදී භාංග හිත. ඉතින් භාංග හිත උපකාර වෙනවා මනෝවිඤ්ඤාණ පහළ වෙන්න. එතකොට මේ භවාංග හිත කියන භවයේ පැවැත්මට ඉවහල් වෙන හිතේ ඉන්නවද ආත්මයක්? ඒ භවාංග හිත Tamange නම් Tamanට හිතුන ගමන් නිදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ කියන කොට නිදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි දන්නවනේ දැන් භවාංගත වීම කියලානේ සාමාන්‍යයෙන් කියන්නේ හිත භවාංග වෙනවා කියලා නිදා ගන්නකොට. එතකොට අපිට එක පාට හිත භවාංග කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හිතන හිතන වෙලාවට. භවාංග හිත තමන්ගෙන. භවයේ පැවැත්මට ඉවහල් වෙන හිත තමන්ගෙන. එහෙම නැහැනේ සමහර දවස්වල කොච්චර යුද්ධ කරනවද කොච්චර පෙල්ලි පෙල්ලි ඉන්නවද නිින්ද යන්නේ නැතුව. ඉතින් ඊළඟට ඒ මනෝවිඥාණය ඒ ආදරය දැනෙන දුක දැනෙන ශෝකය දැනෙන තරහ දැනෙන රාගය දැනෙන ආදරය දැනෙන හිත තියෙන්නේ මනෝවිඥාණය ඒ මනෝවිඥාණය තුල ආත්මයක් ඉන්නවද ආත්මත්වයෙන් තොරයි හේතු නිසා පහළ එකක් ඊළඟට මේ මනෝවිඥාණයට දැනෙන ධර්ම ඒ කියන්නේ ඔය සඳහන් කළා වගේ ආදරය කියන්නේ ලෝභය, ද්වේෂය කියන්නේ දේශසයිතසිකය, ඒ වගේ මාන්නය කියන්නේ ඒ ඒ සිතිවිලි. එතකොට ඒ සිතිවිලි තුල කෙනෙක් ඉන්නවද? නැත්නම් Tamanට යම් තරහක් ඉපදුනාට පස්සේ ඒ තරහ තුල පින්නත් කෙනෙක් ඉන්නවද? කෙනෙක් ඉන්නවනේ Tamanට ඕන විදිහේ තරහ අඩු වැඩි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැහැනේ. අපි කියන්නේ තරහ ඇති වෙනවා. තරහ ගියා. එහෙමනේ අපි කියන්නේ. තරහ යනවා. අපි ඇති කරගන්නවා කියලා අපි කතා කරන්නේ නැහැ සාමාන්‍ය භාෂාවෙන්. මොකද අනාත්මය අපට අවබෝධ නොවුණත් අපේ භාෂාව තුළම යම්කිසි තියෙනවා අනාත්ම ලක්ෂණයක්. කතා කෙරෙන්නේ අනාත්මයට අනුකූලව වගේ. අවබෝධයෙන් නම් නෙමෙයි. ඉතින් අන්නේ විදිහට මේ ආයතන අධ්‍යාත්මික ආයතන 6 බාහිර ආයතන 6 මේ හැම එකම ආත්මත්වයෙන් තුර නිසා ඔන්න කියනවා ලෝකේ ශුන්‍යයි කියලා. තව තියෙනවා සංස්කාර ශුන්‍යයි සංස්කාර ශුන්්‍යතාවය කියන්නේ මොකද්ද? අපි මේක දැනගන්න ඕන පින්නත් පින්නත්. ඒක අපි මේ සූත්‍රයේ තියෙන කාරණාවට අනුකූලව විග්‍රහ කරන්නේ. සංස්කාර ශුන්‍යයි කියන්නේ දැන් අපි දන්නවනේ පරිසම්පාද ධර්මයේ හේතුඵල ධර්ම විග්‍රහ කරලා තියෙන අවිජ්ජා පත්‍ය සංඛාරා. පින්නත් එතන සංඛාර කියන්නේ මොනවද? පුණ්‍ය ධර්ම, පාප ධර්ම සහ පුණ්‍යාවි සංඛාර, අපුණ්‍යාවි සංඛාර සහ ආනෙන්ජාපි සංඛාර. ඉන්දති කියන්නේ හෙලවෙනවා කියන්නේ හෙලවෙනවා කියන එක ආනෙන්ජ කියන්නේ හෙලවෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මේ ධ්‍යාන මට්ටම්. ආනෙන්ජාපි සංඛාර කියන්නේ විශේෂ කොට සකස් කරන ලද හෙලවෙන්නේ නැති ධ්‍යාන මට්ටම්. ආනෙන්ජාපි සංස්කාර. සංස්කාර ශුන්‍යයි කියලා කියන්නේ පුණ්‍යාවි සංකාරයක් නැත්නම් අපි හිතමු සරලව ගමු පුණ්‍ය සිතුවිල්ලක් පුණ්‍යමය සැකසීමක් හිතේ සකස් වෙන මොහොතේ පින්නදි පාපයන් තියනවද නැහනේ එහෙනම් පුණ්‍යමය සිතුවිල්ල සකස් වෙන වෙලාවේ පුණ්‍යාවි සංස්කාරයක් ක්‍රියාත්මක වෙද්දී අපුණ්‍යාවි සංකාර වලින් ශුන්‍යයි ආනින්ජාවි සංකාර වලින් ශුන්‍යයි ඊළඟට අපි හිතමු යම් කිසි මොහතක පාප ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපුඤ්ඤාභි සංස්කාරයක් ක්‍රියාත්මක වෙනවා. අපුඤ්ඤාභි සංස්කාරයක් ක්‍රියාත්මක වෙන වෙලාව පාප එහෙම නැත්නම් පුඤ්ඤ සංස්කාර වලින් හිස්. ආනෙන්ජාභි සංස්කාර වලින් හිස්. ආනෙන්ජාභි සංස්කාරයක් හිතේ වැඩ කරන වෙලාවේ පුඤ්ඤ සංස්කාර වලින් හිස්. ශුන්‍යයි. ඊළඟට අපුඤ්ඤාභි සංස්කාර වලින් හිස්. ඕකට කියන සංස්කාර ශුන්‍යයි කියලා. ඊළඟට තියෙනවා ලක්ෂණ ශුන්‍ය කියලා හිත. එනේ මේ ශුන්‍යතාවය කියන එක විවිධ විදිහට සාස්ෘණාංගේ විග්‍රහ කරලා තියෙනවා. ලක්ෂණ ශුන්‍යතාවය කියන්නේ මොකක්ද? පඬිතයාගේ ලක්ෂණ තියෙනවා. ප්‍රාණඝාත කරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, කාමයේ අර්ධ හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, ඊළඟට රාමර පානය කරන්නේ අන්නේ පඬිතයා කියන්නේ ඇත්තටම විශේෂම සෝතාපන්න ශ්‍රාවකේ පඬිතයා විශේෂයෙන් පංචශීලයේ පිළිලා ඉන්නේ පංචශීලයේ පිළිලා ඉන්නේ අකණ්ඩ අචිත්‍ර කියන ඒ අධේකාන්ත සීලයේ පිළිලා ඉන්න ඒ ලක්ෂණය බාලයාට තියනවද නෑ එතකොට පඬිත ලක්ෂණ හිතක වැඩ කරද්දී බාල ලක්ෂණෙන් ශුන්‍යයි. මොකද බාල ලක්ෂණය එතන නැහැ. ඊළඟට බාලයෙක් ගත්තොත් බාලයා ප්‍රාණඝාත කරනවා හොරකම් කරනවා එහෙම පරුස වචන කියනවා අයෝනිසෝ මානසිකාර වල ඉන්නවා ඒක බාල ලක්ෂණයක් බාල ලක්ෂණය ක්‍රියාත්මක වෙන වෙලාවේ පඬිත ලක්ෂණ වලින් ශුන්‍යයි ඒකට කියනවා ලක්ෂණ ශුන්‍යතාවය කියලා ඊළඟට තියෙනවා විස්කම්බන ශුන්‍යතාවය විස්කම්බන ශුන්‍යතාවය විස්කම්බනයක් විශේෂයෙන්ම ධානය මට්ටම් වලදී කතා කරනවා දැන් යම් කිසි කෙනෙක් සියලුම අකුසලයන්ගෙන් නිදහස් වෙලා ප්‍රථම ධානයට ආව කියන්න පින්නත් නේ. එතකොට මෙයාගේ නෙක්කම්ම සංකල්පනා තියෙනවා. ඒ නෙක්කම්මේ වැඩ කරන වෙලාවේ කාමච්ඡන්දය නැහැ. ඒකට කියනවා නෙක්කම්ම අවස්ථාවේ කාමච්ඡන්දයෙන් ශුන්‍යයි. ඊළඟට අපි හිතමු ව්‍යාපාදයේ ප්‍රහාණය වුණා කියලා. එතකොට දැන් අව්‍යාපාදයේ හිතේ තියෙන. මේ අව්‍යාපාදයේ හිතේ තියෙන වෙලාවේ ව්‍යාපාදයෙන් ශුන්‍යයි. ඊළඟට අපි හිතමු යම් කිසි කෙනෙක්ට තීන මිද්දේ තියෙනවා. මේ තීන මිද්දේ තියෙනවා මෙයා ආලෝක සංඥා වඩනවා. ආලෝක සංඥා වඩන වඩන වඩන තීන මිද්දේ දුරු කරනවා. එතකොට මේ ආලෝක සංඥා තුල ඉන්නකොට මෙයාගේ තීන මිද්දෙන් ශුන්‍ය වෙන්නේ. ආලෝක සංඥාව තියෙන වෙලාවට තීන මිද්දෙන් ශුන්‍යයි. ඊළඟට කෙනෙක්ගේ හිතේ ප්‍රමෝදය තියෙනවා නම් අරතිය ශුන්‍යයි. මේ විදිහට ඊළඟට තියෙනවා අධ්‍යාත්ම ශුන්‍යතාවය. අධ්‍යාත්ම ශුන්‍යතාවය කියන්නේ කියන්නේ දැන් අධ්‍යාත්මික ඇසගත්තට පස්සේ ආත්මත්වයෙන් ශුන්‍ය විතරක් නෙවෙයි. නිත්‍යත්වයෙන් ශුන්‍යයි. ඒ ඇහැ කියන්නේ නිත්‍ය නැන් අනිත්‍ය ධර්මයන්. එහෙනම් නිත්‍යත්වයෙන් ශුන්‍යයි. ඊළඟට විපරිණාම නොවන ස්වභාවයෙන් ශුන්‍යයි. ඇහැ කියන්නේ විපරිණාම නොවන එකක් නෙවෙයි විපරිණාමයටපත් වෙන එකක්. හැමතිස්සෙම මේ එක විදියක් ඊළඟ මොහොත තව විදියක්. අන්න ඒ වගේ හැම මොහොතකම විපරිණාම තත්ත්වයකටපත් වෙන එකක් ඇහැ. එතකොට ඇස විපරිණාමත්වයෙන් ශුන්‍යයි. එතන විපරිණාම නොවන ස්වභාවයෙන් ශුන්‍යයි. ඒක විපරිණාම නොවි තියෙන එකක් නෙවෙයි. ඒක විපරිණාම තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා කියනවා විපරිණාම නොවන ස්වභාවයෙන් ශුන්‍යයි ඇහැ. මේ විදිහට ඇහැ ආත්මත්වයෙන් ශුන්‍යයි, නිත්‍යත්වයෙන් ශුන්‍යයි, විපරිණාම නොවන ස්වභාවයෙන් ශුන්‍යයි. සදාකාලික භාවයෙන් ශුන්‍යයි. පටිසම්භිදා මග්ගප්පකරණේ තව තියෙන ශුන්‍යතාව මේද විග්‍රහ කරපු එකක්. එතකොට මේ සූත්‍ර ධර්මයේ තුල ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීන් භාගතුන් වහන්සේ මෙන්න මේ ස්ථානයකදී ශුන්්‍යතාවය ගැන විස්තර කළා. කලින් සිද්ධ වෙච්ච දේක් මතක් කරනවා. භාගතුන් වහන්සේ ශුන්්‍යතාවය ගැන විස්තරාත්මකව දැනගන්න කැමතියි. බුදුරජාණන් වහන්සේට ආනන්දයන් වහන්සේ ඉල්ලීමක් කරනවා ඔබ වහන්සේ මීට කලින් ශුන්‍යතාවය පිළිබඳ විග්‍රහ කළා තියෙනවා ස්වාමීන් වහන්සේ ඒක විස්තරාත්මකව දැනගන්න කැමතියි. බුදුරජාණන් වහන්සේ පින්නති බලන්න මේ ශුන්්‍යතාවය අරගෙන යනවා සම්මුතියමේ ඉඳලා මේක සාමාන්‍ය තත්ත්වයක ඉඳලා බලන්න පරමාර්ථ ශුන්්‍යතාවයටම අරගෙන යන හැටි. මේ දේශනාව හොඳට අහන්න කියලා අපි කියනවා හරිම ගැඹුරුයි, එකාතකින් ගැඹුරුයි, එකාතකින් මේක හරිම අර්ථවත් දේශනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි මේ ආනන්ද මේ පූර්වාරාම භූමිය තථාගතයන් වහන්සේ ආනන්දයන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න මේ පූර්වාරාම භූමිය පූර්වාරාම භූමියේ ඇත් ගව අස් වෙලඹුන්ගෙන් ශූන්‍යත්වයක් තියෙනවා ඒ පූර්වාරාම භූමියේ ඇත්තු නෑ අස්සයෝ නෑ වෙලඹුන් නෑ එහෙම ඒ ඒ සත්‍යයන්ගෙන් මේ ආරාම භූමිය ශුන්‍යයි. ඊළඟට දේශනා කරනවා රන් රිදී මුතු මැණික් වලිනුත් මේක ශුන්‍යයි. මේ ආරාම භූමිය රන් රිදී මුතු මැණික් වලිනුත් ශුන්‍යයි. ස්ත්‍රී පුරුෂ සංනිපාතේනුත් ශුන්‍යයි. හැබැයි ආනන්ද මේ පූර්වාරාම භූමිය ඇත් ගවාස් වෙලඹුන්ගෙන් ශුන්‍ය වුණත් රන් රිදී වලින් ශුන්‍ය වුණත් ස්ත්‍රී පුරුෂ සංනිපාත වලින් ශුන්‍ය වුණත් අශුන්‍යතාවයක් තියෙනවා. අර වගේ ශුන්‍ය වුණාට අර වගේ හිස් වුණාට මේක ඇතුලේ තව හිස් නොවන බවක් තියෙනවා. මොකද්ද? මේ පූර්වාරාම භූමියේ භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නවා. දැන් මේ මේ මේ මේ පළවෙනි පියවර මෙතන ඉඳලා තමයි ක්‍රමානුකූලව යන්නේ මේ ගැඹුරු ශුන්්‍යත්වයකට. ඒ ඉස්සෙල්ලාම බුදුන් වහන්සේ විග්‍රහ කරන්නේ මේ මේ විදිහට මනසිකාර කරන්න. පූර්වාරාම භූමියේ ඇත්තස් ගවාදීන්ගේ ශුන්‍යයි, රන්දිදී මුතුමණෙක් වලින් ශුන්‍යයි, ස්ත්‍රී පුරුෂ ආදීන්ගේ ශුන්‍යයි. හැබැයි ඒක අසුඤ්ඤතාවය, ඒක හිස් නොවන බවක් කියනවා. මේ පූර්වාරාම භූමියේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ශ්‍රාවකයා ඊළඟට කල්පනා කරනවා මේ ස්ත්‍රීන් පුරුෂයන් ඊළඟට මනුෂ්‍යයන් ස්ත්‍රී පුරුෂාදී මේ මනුෂ්‍යයන් කියන මනුෂ්‍ය සංඥාව මෙහෙසක් කියලා හිතනවා ඊළඟට හිතනවා මේ ග්‍රාම සංඥාවත් මෙහෙසක් යාපෝ පින්නත් තේරුම් ගන්න ඉස්සෙල්ලා මෙනෙහි කරේ කොහොමද පළවෙනි සැරේ මේ ආරාම භූමියේ චන්ද්‍රදී මුතුමැණික් වලින් හිස් මෙලබුන් ආදීන්ගෙන් හිස් ඊළඟට ස්ත්‍රී පුරුෂ සම්නිපාත වලින්හි සැබැයි භික්ෂුන් වහන්සේලා වැඩෙන්නවා. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ මෙනෙහි කරනවා භික්ෂුව මෙනෙහි කරන යෝගාවචරය හරි. ඒ මේ ග්‍රාම සංඥා කියන එකක්නේ. මේ දැන් මේ ගමක දැන් යම් කිසි කෙනෙක් කොළඹ ඉන්නවා නම් ඒ කොළඹ සම්බන්ධ සංඥා උපදිනවානේ. යම් කිසි කෙනෙක් කුරුණෑගල ඉන්නවා නම් කුරුණෑගල සම්බන්ධ සංඥා උපදිනවානේ. යම් කිසි කෙනෙක් යාපනයේ ඉන්නවා නම් යාපනයේ සම්බන්ධ සංඥා උපදිනවානේ. ඒ ඒ ඒ ඉන්න නගරේ ඒ ග්‍රාමයේ සම්බන්ධව. සංඥා කියන්නේ හැඟීම් උපදිනවනේ පින්නත් නේ. එතකොට දැන් ශ්‍රාවකයා හිතනවා මේ ග්‍රාම සංඥා හරි දරතයි. දරතයි කියන එක හරි වෙහෙසකාරී. දැන් සමහර අය කියන අනේ කොහරි කැලේකට ගෙරින්න තිබුණා හරි නිදහස් මේ ගොඩ නැගිලි මේ කොන්ක්‍රීට් වනාන්තරේ ඉන්න බෑ කියලා. අන්න ඒ වගේ මේ යම්කි ශ්‍රාවකයෙකුට යෝගාවචරයෙකුට හිතනවා මේ ග්‍රාම සංඥාව මේ ගමේ එක එක දේවල් මේ පෙනෙද්දි මතක් වෙද්දි මේවා හඳුන ගැනීම හරිම දෙහසයි. ඊළඟට මෙයා හිතනවා මනුෂ්‍ය සංඥාවත් හරි වෙහෙසයි. එනේ මිනිස්සු පේන එක, මිනිස්සු ගැන කල්පනා වෙන එක, විශේෂයෙන් මිනිස්සුන් ඇසුරු කරන්න වෙන එක හරි වෙහෙසයි. මෙයා හිතන එක හරි දරත ස්වභාවය. ඒක හරි වෙහෙසකාර ස්වභාවයක්. මම අරන්න සංඥා ඇති කර ගන්න ඕන. ඊළඟට කෙනෙක් අරන්න සංඥා ඇති කරගන්නේ කොහොමද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අරන්නේ ඉන්න කෙනාටත් අරන්න සංඥා ඇති කරගන්න කියලා. ඇයි ඒ? අරණ්‍යයක ඉන්න කෙනාට කාලයක් ගියාට පස්සේ අරණ්‍යට හුරුුණාට පස්සේ එයාට අරණ්‍යයක් තුල ඉන්නවා කියන සංඥාව ප්‍රබල නෝපදීන පුළුවන්. එහෙම වෙන්නේ විශේෂයෙන්ම එයා අතීත කාම වස්තු ගැන අතීත රූප ගැන, ශබ්ද ගැන, ගන්ධ ගැන, රස ගැන, ස්පර්ශ ගැන, විඳපුව ගැන එහෙම කාම වස්තු ගැන ස්ත්‍රී පුරුෂයන් ගැන එහෙම කල්පනා කර කල්පනා කරගෙන මේ මානසිකාරවල හිටියොත් එයාට අරණ සංඥා උපදින්නේ නැහැ අරන්නේ ඉන්නවා කියන හැඟීම උපදින්නේ නැහැ ඒ නිසා අරන්නේ ඉන්න භික්ෂුවටත් වරින් වර ඇති දේශනා කරන අරන්න සංඥාව ඇති කරගන්න මම ඉන්නේ කොහේද දැන් දැන් සමහර අයට කියන්නේ එයාට එයා කවුද කියලාත් අමතක වෙලා කියලා මේ සමාන වැරදි කරද්දි එහෙම කියනවා ඒ මනුස්සයාට ඒ මනුස්සයා කවුද කියලා අම්මා කෙනෙක් කියලා අමතක වෙලා නෝ කරන්නේ තාත්තා කෙනෙක් කියලා අමතක වෙලා නෝ කරන්නේ අම්ම කෙනෙක් ඒ උනාට ඒක අමතක වෙලා කටයුතු කරනවා. තාත්තා කෙනෙක් හැබැයි ඒක තාත්තා කෙනෙක් කියලා අමතක වෙලා කටයුතු කරනවා. පොඩි දරුවෙක් ඉගෙන ගන්නවා. හැබැයි හැසිරෙන්නේ ඉගෙන ගන්න වයසේ ළමෙක් නොවන විදියට. ඉගෙන ගන්න වයසේ ළමෙක් කියලා අමතක වෙලා කටයුතු කරන්නේ. අන්න ඒ වගේ අරන්නේ තුල ඉන්න පුළුවන් අරන් ඉන්නවා කියන එක අමතක වෙලා. එතකොට අරණ්‍ය වාසී භික්ෂුවට බුදුන් වහන්සේ දේශනා කරන අරණ්‍ය සංඥාව ඇති කරගන්න සැරින් සැරේ. දැන් මෙතනදී කතා කරන්නේත් එහෙම එකක්. මේ ශ්‍රාවකයා ඉස්සෙල්ලා අර විදිහට මෙනෙහි කරලා ඊළඟට හිතනවා මේ ග්‍රාම සංඥා හරි වෙහෙසයි. මේ මනුස්සපතේ මේ මිනිස්යන්ගේ ආශ්‍රය හරි වෙහෙසයි. අරණ සංඥා ඇති කරගන්න. අරණ සංඥා ඇති කරගන්න පින්නත් මේ ඒක පින්නතුළු ගිහි විඳගෙන උනත් ටිකක් හරි ඇති කරගන්න පුළුවන් සංඥාවක්. විශේෂයෙන්ම අරණ්‍ය වාසී භික්ෂුවකට අරන් ඉඳගෙන හොඳට ඇති කරගන්න පුළුවන්. එයා මෙනෙහි කරනවා මම ග්‍රාම වාසයෙන් ඉවත් වෙන්න කෙනෙක්. පේන කොහේවත් මනුස්ස පුළුටක්වත් නැහැ. මම මනුස්ස වාසයෙන් ඉවත් වෙච්ච කෙනෙක්. එයා මෙහෙ කරන භාවනාවම වශයෙන්. මේ පරිසරයේ කොච්චර නිෂ්කලංකද? අන්න අරන්නේ අරන්න සංඥාවක් ඒක. පරිසරයේ නිෂ්කලංකභාවය. මේ පරිසරයේ කොච්චර සොඳුරුද? අරන්නේ තියෙන වනයේ තියෙන සුන්දරත්වය. මේ අරන්නේ පුරාම තියෙන්නේ රූස ගස්. ගලායන දියැලි තනින් තන තනින් තන. හරීම සෞම්‍යයි. හරිම නිහඬයි. රැහැයියන්ගේ හඬ විතරයි හැම පැත්තකම තියෙන්නේ. රාත්‍රී කාලයේදී මේ මුළු අරණ්‍යෙම ගුප්තයි. භාවනා කරන අයට යෝගාවචරයන්ට කියාපු තැන මේ අරණ්‍ය. මෙන්න මේ විදියට මෙයා මේ අරණ්‍යයේ තියෙන සංකල්ප නැත් අරණ්‍යයේ තියෙන ස්වභාවයන් නැවත නැවත නැවත නැවත මනසිකාර කිරීම අරණ්‍ය සංඥාව. එතකොට දැන් පළවෙනි අවස්ථාවේදී අර ගමේ ඉඳගෙන අර මේ පූර්වාරාමය රන්දිදී උතුමැණික් වලින් ඊළඟට අර අස් ආදී සත්‍යයන්ගෙන් මනුස්ස සංනිපාතයෙන් හිස් කියලා මානසිකාර කරපු කෙනාට ඊළඟට දැනෙන හැබැයි මේ පූර්වාරාමේ සංඝයා වහන්සේලා ඉන්නවා. එහෙන අසුනතාවයක් විතර තියෙනවා. හිස් නොවන බවක් තියෙනවා. ඒ නිසා මෙයා මොකද කරන්නේ? අරඤ්‍ය සංඥාවේ හිත පිහිටවනවා. අරඤ්‍ය සංඥාවේ හිත බැස ගන්නවා එතකොට. අරඤ්‍ය සංඥාව තුල සමාධිය උපදිනවා. දැන් සමහර අයට ඒකනේ පින්නත් අරඤ්‍ය වල ගිය ගාම කියන අනේ හිතට හරියම නිදහසක් දැනෙනවා කියලා. ඒ අර සියුම්, ඊටාම සියුම් මානසික සුවතාවයක්. ඉතින් අරඤ්‍ය සංඥාව හොඳට වඩපු කෙනාට ඕක එහා ගිය මානසික සමාධි මට්ටමක් ඇති වෙනවා. ඉතින් අන්නේ විතර අරණ සංඥාව ඇති කරගෙන අරණ සංඥාව තුල බැහැගෙන මෙයා ඉන්නවා. එතකොට මෙයාට හිතනවා මම දැන් මේ ග්‍රාම සංඥාවෙන් නිදහස් වුණා, මනුෂ්‍ය සංඥාවෙන් නිදහස් වුණා. කියන්නේ ඒ වයින් මම හිස් වුණා. හැබැයි මෙතන තියෙනවා අරණ සංඥාව පිළිබඳ ඒකත්වයක්. එහෙනම් හිස් නැහැ. එහෙනම් ශුන්‍යතාවයක් නැහැ. මෙයා ඊළඟට මොකද කරන්නේ? පඨවි සංඥාවට හිතවම් කරනවා. පඨවි සංඥාට හිත යොමු කරනවා කියන්නේ බාහිර පඨවිය. එතන මේ කියන්නේ පින්නදී කසින භාවනාව. ඇත්තට සමාජයේ ගොඩක් අය කසින භාවනාව ගැන මේ ප්‍රායෝගිකව පුරුදු කරන්නට එච්චර යොමු වෙන්නේ නැති පැතිකඩක් තියෙන්නේ. ස්වභාවයක්. නමුත් මේ කසන භාවනාව කියන්නේ නිවැරදි ගුරු ආශ්‍රයයෙන් අෂ්ට සමාපatti දක්වාම අරගෙන යන්න පුළුවන් භාවනාවක්. නීල කසින, පීත කසින ආදී වශයෙන්. පඨවි කසින ආදී වශයෙන්. මෙතනදී මෙයා මේ පඨවි සංඥාව ඇති කරගන්නවා. පඨවි සංඥාව ඇති කරගන්නේ පින්නත්නි අපි හිතමු සමහර අය නම් පඨවි කසින මණ්ඩල හදා ගන්නවා. ඒක නම් පොඩ්ඩක් කියන්නම් පින්නත්. ඒ කියන්නේ අපි හිතමු තැටියක් වගේ එකක් සමාන පොඩ්ඩක්වත් බිත්තරේ වගේ හැඩ නැති වෘත්තාකාර පැටියක් වගේ එකක් හදා ගන්නවා. හරි රබානක් වගේ එක. හැබැයි රබාන වගේ අර වාටි ඇද නැහැ. ඒක මැටි වලින් පුරවනවා. මැටි වලින් පුරවලා ඒ ආචාර උපාධ්‍යයන් වහන්සේලාගේ කර්මස්ථානාචාරයන් වහන්සේලාගේ අවවාද උපදේශ අනුකූලව ඒක යම්කිසි සුදුසු තැනක තියලා ඒ ඉස්සරහා මෙයා මේ පරයන්කේ වාඩි වෙලා අර කසින නිමිත්ත, කසින අරමුණ, පටේ කසින අරමුණ මෙයා ඇස් දෙක අරගෙන නැවත නැවත නැවත නැවත ගන්නවා. ඒක හරියට මේ වගේ. අපි හිතමු යම් කිසි අවස්ථාවක දැන් දැන් මේ වටාපත ගම දැන් මේ වටාපත මම පින්නතුටින් මේ වටාපත දිහා බලාගෙන ඉන්න කියලා. දැන් පින්නතු මේ වටාපත දිහා බලාගෙන ඉදී මම මොකද කරන්නේ වටාපත දෙපැත්තට වණන්න පටන් ගන්නවා. විනාඩියක් විතර දෙපැත්තට ඒකාකාරී විදිහට එකම රටාවකට දකුණු පැත්තට වම් පැත්තට දකුණු පැත්තට වම් පැත්තට දැන් පිළිතුර බලාගෙන ඉන්න කියනවා ඊට පස්සේ මං කියන ඇට වහගන්න කියලා දැන් ඇස් ටික වහගත්තට පස්සේ මොකද වෙන්නේ අර වටාපත හැට පේන්නේ නැති වුණාට ඒකෙන් ගත්ත ඒ මනෝ ආරම්භණය මොකද වෙන්නේ ඔන්න හිත ඇතුලේ එහා පැත්තට මෙහා පැත්තට එහා පැත්තට මෙහා පැත්තට ඒ අරමුණ වැඩ කරනවා අන්න ඒ වගේ දෙයක් තමයි මේ කසින භාවනාවේදී සිද්ධ වෙන්නේ. දැන් සමහර දැන් ආලෝක කසින වලදී එහෙම ගන්නේ ආලෝක නිමිත්තක් ගන්න. පඨවි සංඥාවේදී මෙයා ගන්නේ පඨවිය. පොළව පොළව තමයි ගන්නෙ. අර විදිහට අරගෙන ආන්නේ අරමුණ තුලම හිත එකඟ කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ශ්‍රාවකයා ග්‍රාම සංඥාවල දරතභාවය නැමෙහෙසකර භාවය දැරිලා මනුස්ස සංඥාවල බෙහෙත් ස්වභාවය දැරිලා අරණ්‍ය සංඥාවට ගිහිල්ලා අරණ්‍ය සංඥාව තුල මෙයා ශුන්‍යත්වයක් නැහැ කියලා ඇති කරගත්ත හැඟීම නිසා මෙයා ඒකෙන් යනවා පටවි සංඥාවට. පටවි සංඥාවට ගිහිල්ලා මෙයා පටවි සංඥාව මුළු ලෝකයටම පතුරවනවා එකම හැඟීමකින්. ඒ පටවි සංඥාව තුළ මෙයා වාසය කරනවා. දැන් මෙයා ග්‍රාම සංඥාවෙන් නිදහස් ශුන්‍යයි ඊළඟට මනුෂ්‍ය සංඥානුත් ශුන්‍යයි හිස් මෙයා ඊළඟට අරඤ්‍ය සංඥානුත් මෙයා හිස් හැබැයි අශුන්‍යතාවයක් තියෙනවා හිස් නොවන බවක් තියෙන මොකද්ද හිස් නොවන බව තමයි පටිවි සංඥාව හිතේ වැඩ කරනවා දැන් යම් කිසි කෙනෙක් පින්නත් මේ කාමරයකට යනවා හිස් කාමරය පින්නත් කෙනෙක් කියලා හිතන්නකෝ හිස් කාමරයකට යනවා. හිස් කාමරයකට ගිහිලා පිළිතුම් මොකද කියන්නේ? අනේ මේ කාමරේ සම්පූර්ණයෙන්ම හිස් කියනවා. අපි දු මේසයක් නැහැ, පුටුවක් නැහැ, ඔරලෝසුවක් නැහැ, කැලෙන්ඩරයක් නැහැ, ඇණයක්වත් නැහැ. සම්පූර්ණයෙන්ම හිස් කාමරේ. පින්නක් කෙනෙක් මේ කාමරේ ඇතුළට ගිහිලා කියන අනේ බලන්නකෝ මේ කාමරේ හිස්නේ. ඇත්තටම හිස්ද? කැලෙන්ඩර් වලින් හිස්, මේස පුටු වලින් හිස්. නමුත් හිස් නැහැ. එක පැත්තකින් මොකද්ද? කාමරේ ඇතුලේ තමන් ඉන්නවා. අන්න ඒ වගේ දෙයක් මේ කියන්නේ මේ. අර ඉස්සෙල්ලාම විස්තර කළා මේ පූර්වාරාම භූමිය ඇත්තක් ගව් වලින් හිස් ඊළඟට රන් රිදී මුතුමැණික් මනුස්ස සංනිපාත වලින් හිස් හැබැයි සංඝයා වහන්සින්නවා. ඒක නිසා මෙයා ඊට එහා ගිය තැනකට යනවා. මොකද්ද? ග්‍රාම සංඥාවේ තියෙන වෙහෙසකාරීභාවයක්, මනුෂ්‍ය සංඥාවල තියෙන වෙහෙසකාරීභාවයක් තේරුම් අරගෙන මෙයා අරණ සංඥාවට යනවා. හැබැයි එතන අරණ සංඥාව තියෙනවා. ඒකෙන් හිස් නෑ. ඊට පස්සේ ඒකෙන් යන පටවි සංඥාවට එනවා. දැන් පටවි සංඥාවට ආවට පස්සේ දැන් මේ පරමාර්ථ ශුන්‍යතාවයට යන්න මේ ක්‍රමවේදයෙන් උගන්වන්නේ. දැන් පටවි සංඥාවට ආවට පස්සේ මෙයා දැන් අර කාමරේ ඇතුලේ කෙනෙක් ඉන්නා වගේ මෙයා තේරුම් ගන්නවා මෙතන පටවි සංඥාව තියෙනවා. පටවි සංඥාවෙන් හිස් නැහැ. අශුන්‍යතාවයක් තියෙන මෙතන. පටවි සංඥාව නිසා. මෙයා මොකද කරන්නේ? මෙන්න මේ පටිවි සංඥාවෙන්දලම ඊළඟට යනවා ආකාසඤ්ඤායතනෙට. ආකාසඤ්ඤායතන කියන ඒ අරූපාවචර ධ්‍යාන මට්ටමට මෙයා යනවා. අරූපාවචරයේ ආකාසඤ්ඤායතන කියන්නේ ධ්‍යාන මට්ටම තුලට මෙයා යනකොට මෙයාට දැනෙනවා හරි. ග්‍රාම සංඥාවනුත් 30 ශුන්‍යයි ඊළඟට මනුෂ්‍ය සංඥාවලුනුත් ශුන්‍යයි ඊළඟට ආරණ්‍ය සංඥාවලුත් ශුන්‍යයි, පඨවි සංඥාවලුත් ශුන්‍යයි. හැබැයි මෙතන ආකාසඤ්ඤායතනයේ මතුණු ඒකත්වයක් තියෙනවා. ඒ නිසා ඒ ආකාසඤ්ඤායතනය නිසා අශුන්‍යතාවයක් තියෙනවා. කිස් නොවන බවක් තියෙනවා. මෙයා ඊට පස්සේ මොකද කරන්නේ? විඥානං ඡායතනයට යනවා. එතනදී මෙයාට දැනෙනවා මෙතන විඥානං ඡායතන නිසා අශුන්‍යතාවයක් තියෙනවා. ඊළඟට මෙයා යනවා අකින්චඤ්ඤායතනෙට. ආකින්චඤ්ඤායතනෙට ගියාට පස්සේ මෙයා හිතනවා හරි. මනුස් සංඥා නැහැ. ඊළඟට ග්‍රාම සංඥා නැහැ. අරඤ්‍ය සංඥා නැහැ. පඨවි සංඥා නැහැ. ඒවයින් හිස්. ඊළඟට ආකාස සංඥායතනෙ හිස් ශුන්‍යයි. ඊළඟට විඥානඤ්ඤායතනෙ හිස්. හැබැයි මෙතන ආකාසානඤ්ඤායතනෙන් හිස් නොවන බවක් මෙතන තියෙනවා. මොකද ආකාසානඤ්ඤායතනෙ තුල සකස් වෙච්ච එකඟතාවයක් තියෙනවානේ. එහෙම අසුනිසාවයක් තියෙනවා. මෙයා ඊළඟ මොකද කරන්නේ? නේව සංඥා නා සංඥායතනට යනවා. එතනදී තරමයි ඒ ඒ කට්ටියට ගියාට පස්සේ මෙයාට තේරෙනවා මෙතන නේව සංඥා නා සංඥායතනෙන් මෙතන අසුඤ්ඤයි. කාමරේ ඇතුළට ගිහිල්ලා අනේ මේ හැමදේම හිස් හිස් මුකුත් නෑ මුකුත් නෑ කියලා හිතද්දී දෙයනේ මම ඉන්නානේ. අන්න ඒ වගේ දසක් ආවගේ. ඒතර හිස් නෑනේ. අන්න ඒ වගේ මෙතන නේව සංඥා නා සංඥායතනෙන් හිස් නෑ. මෙයා මොකද කරන්නේ? මෙයා විදර්ශනාවට යොමු වෙනවා. පංච පාදානස්කන්ධ විදර්ශනාවට. ඒ පංච උපාදානස්කන්ධ විදර්ශනාව තුළ මෙයා අනිමිත්ත චේතෝ සමාධියට පත් වෙනවා. ඒ විදර්ශනා ගැඹුරු චිත්ත සමාධියකට පත් වෙනවා. ඒ චිත්ත සමාධියට පත් වුණාට පස්සේ මෙයා කල්පනා කරනවා හරි දැන් මෙතන ග්‍රාම සංඥාවනුත් හිස් අරඤ්‍ය සංඥාවලිනුත් හිස්, මනු සංඥාවලිනුත් හිස්, පඨවි සංඥාවලිනුත් හිස්, ආකාස සංඥායතනුත් හිස්, විඥානායතනුත් හිස්, ආකින් සංඥායතනුත් හිස්, නේව සංඥා නා සංඥායතනුත් හිස්. හැබැයි අසුඤ්ඤතාවයක් තියෙනවා. මොකද අසුඤ්ඤතාවය? අනිමිත්ත ඡේද සමාධිය තියෙනවා. ඊළඟට මෙයා මොකද කරන්නේ? හරි. මේකෙන් නිදහස් වෙන්න ඕන. මෙයා ඒ අනිමිත්ත චේතෝ සමාධිය මොකද කරන්නේ? ඒ ගැඹුරු විදර්ශනා මානසිකත්වය අபிසංකතෝ අபிසංචේතිතං තදනිච්ඡං නිරෝධ ධම්මං කියලා විදර්ශනාර ගන්නවා. අර ප්‍රථම ධානයේට ගිහිල්ලා ඒ ධානය විදර්ශනා කරනවා වගේ එළියට ඇවිල්ලා රට්ටක නාගර සූත්‍ර වල එහෙම අපි සාකච්ඡා කළේ පින්වත් යට මෛත්‍රී ප්‍රථම ධානයට ගිහිල්ලා මෛත්‍රී ප්‍රථම ධානයෙන් එළියට ඇවිල්ලා ඒක අபிසංකතං අபிසංචේතිතං තදනිච්ඡං නිරෝධ ධම්මං කියන විදර්ශනාවට කළා නිවන් දකින වැඩ පිළිවෙලා අන්න වගේ මෙතනදී මේ ශුන්‍යතා අද්දක දැක අද්දක දැක අද්දක දැක ගිහිල්ලා නේව සංඥා නා සංඥායතරටත් ගිහිල්ලා ඒකෙන් අනිමිත්ත චේතෝ සමාධියට ගිහිල්ලා දැන් ඒකත් විදර්ශනාවට ගන්නවා. අභි සංකතෝ කියලා කියන්නේ මේක සකස් වුණු දෙයක් කියලා. හේතුන් නිසා සකස් වුණු දෙයක්. අභි සංචේතිතං කියන්නේ මේක සිතෙන් නිපද වූවක්. අනිමිත්ත චේතෝ සමාධිය. මේ අනිමිත්තයි කියන්නේ මෙතන මේ විදර්ශනාවේදී කිසිම කෙලෙස් නිමිත්තක් නැහැ. රාගයක් අරමුණු වෙන්නේ නැහැ, දේශයක් අරමුණු වෙන්නේ නැහැ, ඊර්ෂ්‍යාවක් අරමුණු වෙන්නේ නැහැ, මාන්නයක් අරමුණු වෙන්නේ නැහැ. හරීම වෙනතත් මේවා තේරුම් ගන්න අනිත් කාරණා තමයි අර මනුස්ස පතේ ගමේ එහෙම නැත්නම් නගරේ අර හැපි හැපි අර කර්කස ජීවිත ගෙවපු කෙනෙක් ටිකෙන් ටික ටිකෙන් ටික මේ ශුන්‍යතා தත්ත්වයන් අද්දක දැක අද්දක දැක අද්දක දැක මෙතෙන්ට ආව කියන්නේ හරියට දම්වැල් කිහිපයකින් බැඳලා හිටපු ඇතෙක්ගේ එක එක නම් වල ගැලවි ගැලවි ගැලවි ගැලවි ගියා වගේ. මේ අනිමිත්ත චේතෝ සමාධියට ඇවිල්ලා ඒක විදර්ශනාවට ගන්න මට්ටම කියන්නේ නිදහසේ උප්පරිම තත්ත්වයක්. අනිමිත්තයි කියන්නේ ඒක කිසිම රාගයක් කරමුණු වෙන්නේ නැහැ. කිසිම අකුසල ධර්මයක් කරමුණු වෙන්නේ නැහැ. ඉතින් මෙයා මොකද කරන්නේ අන්නේ අනිමිත චේතෝ සමාධියත් විශේෂයෙන් සකස් වූවා ඊළඟ මේක සිතෙන් නිපද වූවත් ඊළඟ තද නිච්ඡන් මේ අනිමිත හේතු සමාධිය ඇතිවීම නැතිවීම ස්වභාව කරගත් එකක්. නිරෝධ ධම්ම මේක වැය වෙලා යන එකක් කියලා හොඳට විදර්ශනා කරනවා. මෙහෙම විදර්ශනා කර කර ඉද්දි මොකද වෙන්නේ? කාමාශ්‍ර දුරු වෙනවා. අර තදංග වශයෙන් ප්‍රහාණය වෙලා තිබෙ කෙලෙස් ධර්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා කාමාශ්‍රව. ඊළඟ භවාශ්‍රව ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. අවිද්‍යා ආශ්‍රව ප්‍රහාණය වෙන පටන් ගන්නවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව ආදී ප්‍රහාණය වෙනකොට මෙන්න මෙයාට දැනෙන්න පටන් ගන්නවා. තමන් විමුක්තිය ලබු බව. ඒ කියන්නේ ආයි තමන්ට කරන්න දෙයක් නැහැ කියලා දැනෙන්න පටන් ගන්නවා. කතං කරණියන් කරන්න තියෙන හැමදේම කරලා ඉවරයි. ධක්මචර්යාවේ කෙලවරටම ආවා. ඒ කියන්නේ අරිහත් ඵල චේතෝ විමුක්තියට මෙයා ආව කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒක අනුත්තර අනුත්තර ශුන්්‍යතාවයක්. ඒක උත්තරීතර ශුන්්‍යතාවයක්. අරිහත් ඵල සමාපත්තිය. ඊළඟට පරිසම්පදා මග්ගප්පකරණේ සඳහන් කරනවා ඒත් එතනත් පොඩි ගැටලුවක් තියෙනවා. මොකන්ද? අරිහත් ඵල සමාපත්තිය තුල උතුම් ශුන්්‍යතාවයක් අත්දැක්කත් මේ ආහාරයෙන් පෝෂණය වෙන ජලයෙන් පෝෂණය වෙන මේ ගොරෝසු කය තියෙනවානේ ඒ ෂඩායතන ටික තියෙනවානේ අරිහත් ඵල චේතෝ විමුක්තිය අත්දැක්කත් මේ ෂඩායතනයන් තුල තියෙන ගොරෝසු බව ප්‍රත්‍යංගයෙන් සකස් කළ යුතු බව තියෙනවා. ඉතින් අනුත්තර ශුන්්‍යතාවය අත්දැක්කත් මේ ෂඩායතන වලින් තාම ගැලවෙන්න බැරි වුණා. යම් කිසි උත්තමයන් වහන්සේනම පරිනිර්වාණයට පත් වෙනකොට තමයි ෂඩායතනයන්ගිනුත් හිස් වෙන්නේ. ඒකට කියනවා පරමාර්ථ ශුන්්‍යතාවය කියලා. ඉතින් ආනන්දයන් වහන්සේට සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ආනන්දයන් වහන්සේ සෝතාපන්නයි. ආනන්ද මේ අනුත්තර ශුන්්‍යතාවයට. අනුත්තර ශුන්්‍යතාවයට අරිහත් ඵල චේතෝ විමුක්තියටම උත්සාහ කරන්න කියලා. ඉතින් පින්නත් අපට යන්න කොච්චර දුරක් තියෙද? යන්න කොච්චර දුරක් තියාගෙනද අපි මෙහෙම ඉන්නේ? මේ ගන්න උත්සාහය මේ ගන්න වෑයම ප්‍රමාණවත්ද කියලා හිතින් මහන්නකෝ. මෙහෙම ඉඳලා මදි. අපි ගොඩාක් තව උත්සාහ කරන්න ඕනේ. හොඳට බණ අහන්න ඕනේ. හොඳට ශික්ෂාපද ටික රැක ගන්න ඕනේ. හොඳට භාවනා කරන්න ඕනේ. අකුසල ධර්ම තීන මිද්ද තමන් විනාශය කරා අරගෙන යද්දී මේ කාරණා කර දේශනාව අවසන් කරන්න යම් කිසි කෙනෙක් තමන්ව නාසයත් වැහෙන මට්ටමට ජලයේ ගිල්වනවා. තමන් හොඳ සිහිනුවණින් ඉන්න වෙලාවක තමන්ගේ නලල දක්වාම වතුර පිරෙන මට්ටමට යම්කිසි ජලාශයක තමන් නොබනවා. එතකොට තමන්ට හුස්ම ගන්න උඩට එන්න ඇති වෙන වීර්ය කොහොම වේද? නලල දක්වාම වතුර ඇතුළට දැම්මට පස්සේ ඇතුළට දාලා ඔළුව යම්කිසි පුරුෂයෙක් උඩට එන්න දෙන්නතු අල්ලගෙන ඉන්නවා නම් හුස්ම ගන්න උඩට එන්න ගන්න වෑයම කොහොමද? අන්න ඒ වගේ වෑයමක් අපිට ගන්න වෙනවා. මේ සංසාර දුක්ෙන් අත් මිදෙන්න. ඉතින් එවන් උත්සාහගත් උත්තමයෝ ප්‍රාණ පරිත්‍යාගයෙන් උත්තම උත්සාහගත් උත්තමයෝ චක්කුපාල වගේ උතුමන් වහන්සේලා තමන් වහන්සේලාගේ අක්ෂි ඇස් මරණයටපත් වෙද්දී බිඳල යද්දී පවා උත්සාහයක් හරින්න නැතුව ඉලක්ක වලට ගියා. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතේ ලොකු අධිෂ්ඨානයක් ගන්න උත්සාහයක් ගන්න මේ ජීවිතයේම අරිහත්ත්වයෙන් සැනසෙනවා උතුම් නිවනින්ම නිවි සැනසෙනවා කියලා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. අද දවසේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ